නම් කවුරුත් සාධාරණව මේ සම්බන්ධවම තේරුම් ගන්න තියෙන ආකාරයේ රතේ ධම්ම දේශනා පිළිපැදීමට වල බලාපොරොත්තු වන්නේ ධම්ම දේශනා ආගය යන පිළිපැදීමතුළු මේ නැත්නම් කවදා හෝ දවසකදී නිවන් ලබා ගැනීම සඳහා මේ ධම්ම දේශනා කියන කුසලයේ හේතු වෙනවා ඇති එසේ මේ වාක්‍යයේ කරුණා අදහසක් පෙරදරි කරගෙන යන දේශනා ඉදිරිපත් කරන්නේ බෞද්ධ සිරිතනම බලාපොරොත්තු වන ලබන නිවන අවබෝධ කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ කියන ධර්මයන් තුළ පවතිනව ආසීව සංකල්පනාව සම්පූර්ණයෙන් ඉවත් කරලා අනාත්ම සංඥාව සමාධිය පිටකෙල ඇති කරලා තියෙන්නේ අනාත්ම සංඥාව ඇති කර ගැනීම පමණයි අත්හේ අනාත්ම දක්ෂිනේ භාවනා කරන අධ්‍යක්ෂණය පමණයි එනිසා නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අදම වශයෙන් සෝවාන් වගේ සනාතන ලක්ෂණය අවබෝධ වෙන්නේ මුලින්ම වශයෙන් රහත් සංයතිසෝ අනාත්ම ලක්ෂණය අධ්‍යයනය කරනවා. නිසා මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාර අතුරින් මේවට ඉතාමත් සරල වශයෙන් කරුණ දැක්වීමට උපකාර වන ආකාරයේ නාම රූප අරමුණු කරමින් අපේ අනාගත ලක්ෂණ මත කරගත හැකි ආකාරය පිළිබඳව කරුණු දීපත් වීමටයි මා අදහස් කරන්නේ. සාමාන්‍ය අනාගත ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා. පංචස්කන්ධ ධර්ම වශයෙන් ලකලා අනාගත ලක්ෂණයක් දකින්නට පුළුවන්. ආයතන හයක් වශයෙන් ලකලා ඒ වගේම දහස් හයක් වශයෙන් ලකලා නැත්නම් ආයතන 12ක් වශයෙන් එහෙමත් නැත්නම් 10 18ක් වශයෙන් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් හේතුඵල ධර්මතාව වශයෙන් පටිච්ච සමුපදා සංකේත සමුපාද ධර්මතාව වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දෙකම ආදී විවිධ ආකාර දෙනා මේ අනාත්ම ලක්ෂණය මත කරගත හැකියි. ඒකේනාගේ ප්‍රඥාවේ මත්තමට මත්තම මත මේ අවබෝධ කරගත හැකි ආකාරයේ සංදාපවතින. නාම රූප වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් යද්දකලා ඒ ආත්මය ඇති බව තේරුම් ගන්න එක පහසුම ඕනම කෙනෙකුට වාගේ තේරුම් ගන්න පුළුවන් කාරණාවක් ඒක නිසා මේ සම්දිනාත්ම තේරුම් ගැනීම දැකලා ආකාරයේ නාම ලෝකාගමන කරමින් අනාත්ම ලක්ෂණය අතකර දැකගත්තේ කෙසේද කියන කරුණ අපි මෙහෙම කරනවා දීමට අදහස් කළේ. ඒකත් ලෝක සත්‍යයන් මේ සංකල්ප කුටාරගෙන මෙහි සත්‍යයේ සිදුනායේ මම කියලා කෙනෙක් සිටිනාය මගේ කියලා කෙනෙක් සිටිනාය නැත්නම් සියක් සිටිනාය පොදුසෙක් සිටිනාය ජීවෙක් සිටිනාය ආදී විවිධ වැරදි සංකල්පනාවල එළඹෙන ආත්ම දෘෂ්ටියේ පිටකරයි සිටිනවා. මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ සංදස්සන්ද ධර්මයන් නැත්නම් මේ නාම රූප ධර්ම අංගසාපිත මමයේ මමයේ මගේ ආත්මය කියලා සිතාගෙන සිටින සිටිනවා. ඒකට අතවතේම මේ ශරීරයේ ගත්තොත් නම් ශරීරයේ වෙනම ධර්මයක් පිට කියන එක තවත් ධර්මයක්. මේ පිට සහ කය කියන දෙකේ එකතුවට තමයි අපේ මම කියන්නේ මගේ කියන්නේ. පිට සමනක් කියන ලෝකයක් තියෙනවා, කය සමනක් කියන ලෝකයක් තියෙනවා. ඒ වගේම අවධානය යොමු කරලා මේ දේශනාව දෙකක් කියන බලාපොරොත්තු වෙනවා. හරියට අපි තමකෝ නම් කෙනෙක් වාහනයක නගලා ගමන් කරනවා නම් වාහනේ එළවෙන පුද්ගලයා නිසා වාහනේ යනවා ඒ වගේම ඒ එළවෙන පුද්ගලයා යන්නේ වාහනේ නිසා එකිනෙකාට උපකාර වන්නේ ප්‍රේක්ෂාදාම දෙක ක්‍රියාත්මක වන. එලෙසින් තමයි ක්‍රියාත්මක වූ ශරීරයම ක්‍රියාත්මක වූ මනසක් ක්‍රියාත්මක වන විට ඇතිවන සත්‍යය. මනස නිසා කයේ පැවැත්මයි, කය නිසා මනසේ පැවැත්මක් පවතිනවා. ක්‍රියාත්මක මනසේ සංකේ. එතකොට සාමාන්‍යයෙන් මේ ගියාට පස්සේ නැත්නම් කෙනෙක් මොකදලාට වගේ සත්‍යයට පත් වෙනාට පස්සේ එනකොට කල්පනා කරනවා මේ විදිහට එකක් මොනවද ඒකේ සම්පූර්ණම නොතේරෙන සත්‍යයක නෝද තිබුණේ. ඒක අර ජීවිතයේ රෝපේ දිගින් දිගට පවස්සාගෙනම උපකාර වන බවාංග පිට පරම්පරාව පවතින ඒ නිසා ඒකේ නාමයේ රූපේ උපකාර වෙනවා රූපේ නාමයේ උපකාර වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් මෙතන කාමයේ ප්‍රකාර දෙක ලැබෙනුනේ ඒ නාම රූප ධර්මතාවයක් පවතිනවා. ඒකෝට මේ තාක්ෂණ අරියට අවබෝධ කරගන්නට බැරි නිසා නාම රූප ධර්මතා දෙක එකට අරගෙන කතා කරන්නේ පිටන එක මෙන්න මම සිතනාය මගේ කියලා දෙයක් තියනවාය ආත්මයක් තියනවාය කියන වැරදි දෘෂ්ටිය ඇතිවෙනවා. ඒකට රූපස්කන්ධයේ කියන එක වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක් කියලා පළමුවෙන් තේරුම් ගන්නවා. මෙතන මේ සිත කියන අපේ සිල්වට මේ තියෙන විවිධ කොටස්. එතකොට මේ සිතේ තමයි සිතෙන් තමයි අපි වේදනා අත්දකින්නේ. කායික වේදනාව සංපාරවක් දකින්නේ සිතෙන්. අය අසවතර දෙන ඒ වේදනාව කියන්නේ සල්වට කායික වේදනාව කියන්නේ. නමුත් ඒ වේදනාව අපි අත්දකින්නේ සිතෙන්. මනසේ වේදනාව අත්දකිනවා. මේ වේදනාව කියන්නේ සැප දුක් නැදහස් කියන ඕනෙම වේදනාවකට කියන පොදු වචනයක්. ඔය සිතේ කොටසක් තමයි මේ වේදනාව කියන්නේ. යන්නේ වේදනාව විදිහට අපේ සිතේ ක්‍රියාත්මක වීම එක. ඒ වගේම අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. අහකට මේ භූත හඳුනා ගන්නවා, භූත සංඥා කියලා එකට කියන්නේ. කන දහන ශබ්ද හඳුනා ගන්නවා, ශබ්ද සංඥා. නාසයට මෙන්න ගඳ සුවඳ හඳුනා ගන්නවා, ගඳ සංඥා. දිවට දැනෙන රස හඳුනා ගන්නවා, ඒකට කියන්නේ රස සංඥා කියලා. ඒ වගේම කායයට දැනෙන වේදනාවක් හඳුනා ගන්නවා. ඒකට කියනවා තේසාමත් නේද කියලා මතක තබා ගන්න අපහසුවන්න පුළුවන්. පොත්බ්බ සංඥා කියලා ඒකට කියනවා. මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා. ඒකට කියන්නේ ධම්ම සංඥා කියලා. ධම්ම කියන්නේ අපි මේ ධම්ම දේශනා කරනවා කියන දේ කියන ධර්මයේ වාග් වචනවා කියන්නේ ඒකට හමුවන සියලුම ධර්මතාවයන්ට ධම්ම කියන වචනේ ඒක දීර්ඝ ධර්ම. ඒකට අපි හඳුනා ගන්නවා මේ දේවල්. විවිධාකාරයෙන් හඳුනාගන්න ආයත රූපයක් දැක්කම මේක ලක්ෂණයි කියලා හඳුනාගන්න පුළුවන් කතායි කියලා නැත්නම් සාරි මාතයි නෙකේ විවිධාකාරයෙන් ආතලයෙන් මෙතන හොඳ කෙනෙක් නරකකෙන විවිධාකාරයෙන් හඳුනා ගැනීම තියෙනවා ඒ වගේම කනතහන ශබ්දයන් නාසයෙන් ළඟ තොඳා විවිධ විවිධාකාරයෙන් හඳුනාගන්න ජීවිත දැනුම් දාස්කාරණයේ පිට සම්බෝධ රස පහර රස ආදී විවිධාකාරයෙන් හඳුනාගන්න මේ විදිහට ඒක සම්මානාර්ථයේ දිව ශරීරයේ මනස කියන යන්නේ අපට රූප කන් ශබ්දාදී වශයෙන් යනුන් හමුනාට පස්සේ ඒවා හඳුනා ගැනීමක් කියන මේ හඳුනා ගැනීම පවතින පිටතට. සිතෙන් තමයි අපි හඳුනා ගන්න එක කියන්නේ සංඥා කියලා. මේ හඳුනා ගැනීම වාසියක් තියෙන මුළු ජීවිත කාලයක් බැලුවොත් එන වචන වලින් ඉලක්කම් වලින් දක්වන්නට බැරි ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා මහා ගොඩක් තියෙන ඒවා සංඥා සම්මේ කියලා කතා කරන්නේ. එතකොට සිතතුනි ජීවිත සිතුවිලි අපි හිතන සමහර කුසල පාස්තික සිතුවිලි හිතන සමහර අකුසල පාස්තික සිතුවිලි හිතන සමහර අවස්ථාවලදී කුසල නක්සල් දෙකම අරස් නොවන සිතුවිලි හිතන අවස්ථා තිබෙනවා ඒකද කුසල් සිතේ තිබුණාට ශ්‍රද්ධාවත් තියෙනවා ප්‍රඥාවත් තියෙනවා සමහර විට කරුණාව මෛත්‍රිය නිකුතිලිය තියෙනවා ප්‍රඥාව වෙන ඒකතිලිය තියෙනවා ඒ වගේම අපේ සංකාප්පක වශයෙන් ගතවට ලෝභය, දේශය, ඊර්ෂ්‍යා, කෝපය, මාන ආදී විවිධ අපසද සිතේ තියෙනවා මේ සිතේ ඔක්කොම චිත්ත සංස්කාර කියන වචනේ දැයි වචනේ හඳුන්වන ලබන්නේ මේ චිත්ත සංස්කාර ධම්ම සෑම එකකම චිත්තවල ක්‍රියාත්මක වන එක සිිතේ තියෙන තවත් එක් කොටසක්. ඊළඟට මේ චිත්තේ නැත්නම් චිත්තෙන් තමයි අපි දැනීමක් ඇතිවන්නේ. පහත රෝගයක් දැක්කාට පස්සේ ඒ රෝගයේ දැකීම පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒකට අපි කියන පොත්පත්වල දක්වන්නේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන සත්‍ය විඥානය කියලා. විඥානය විඥානය කියන්නේ බාහිරණය කරනවා දැනීමක් ඇති කර දෙනවා කියන අර්ථයේක ඒ වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඇහැට දැනෙන දෝ ඇහැට ලෝකයන් දෙන්නාට පස්සේ මේ රූපයේ පිටකන දැනීමක් ඇති වීමට හේතු කාරණා සියල්ලම තියෙන විට අපේ රූපයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කනට ශබ්දයක් ඇතිවෙනාන් පස්සෙවත් දැනීමක් පහළ වෙනවා. ඒකට කියන්නේ සෝත විඥානය. නාසයට ගඳසුවඳ දැනුණාට පස්සේ ගාහන විඥානය නැමැති දැනීම පහළ වෙනවා. දිවට හස්යක් දැනුණාට පස්සේ ජීව විඥානය ඒ වගේම කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ ආය විඥානය එලෙසින්ම මනසට විවිධ දේවල් අරමුණු වුණාට පස්සේ මනෝ විඥාන කියන ඒවා පහළ වෙනවා. එතකොට මේ විඥාන සංගය පිටතට තියෙන දෙයක්. එතකොට මේ නාම රූප කතාවේදී මේ නාම කියන්නේ ඕක දන්නවන්නේ අරූපී දන්නා ඒක ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා මොකක්ද වේදනාව සිත තුළ තියෙන ධර්මයන් සංඥාව සිත තුළ තියෙන ධර්මයන් සංස්කාර චිත්ත සංස්කාර සිත තුළ තියෙන ධර්මයන් මෙතන චිත්ත සංස්කාර කියන වචනේ විශේෂයෙන් ගන්නට ඕනේ සංස්කාර කියන වචනේ පොඩි එකක් හේතුන් හටගත් ඕනෑම දෙයකට සංස්කාර කියන වචනේ කියන්නේ. ඕකේ සංස්කාරය. ඒක නිසා මෙතන චිත්ත සංස්කාර කියන වචනේ ගන්න ඕන. මොකද චිත්ත තුළ පහළ වෙන සිතුවිලි ධර්ම, කායික ධර්ම කියන එකයි චිත්ත සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය. එතකොට විඥානය දැනීම මේ සියල්ලම චිත්තේ ආත්මකන ධර්මතාවයන් පිටේ වම ඔක්කොම දේවල් ඒකාන්තගතයි. නාමයේ විස්තරතා සමහර අවස්ථාවලදී බුදුහාමුදුරෝ වචන පහකින් මේක විස්තර කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියනවා තමයි. මෙතන තියෙන්නේ අර කරුණු හතරමයි. ඒ කරුණු හතර දැක්වීම සඳහා වෙනත් වචන පහක් විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා කියන එක අර කලින් කියපු වේදනා සංඥා කියන කොට දෙකේමයි තියෙන දෙයක් නෙවෙයි ඒක තමයි එතකොට සංඥා සංවේදනා සංඥා චේතනා මනසිකාර චේතනා සහ මනසිකාර වේදනාව කියන එක මම දන්නවා මානසිකාර ගැන මෙනෙහි කිරීම මේ දෙකම සංස්කාර අර චිත්ත සංස්කාර දෙකටයි ආස්තන ඒකව එක වචනයක් වෙනවා කියලා ඒ පස්සේ කියන්නේ විඥාන සංවේ එතකොට එතන කියන්නේ කර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අතරමයි පස්සේ වේදනා සංඥා චේතනා මානසිකාර කියන වචන වලින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන නාමස්කන්ධය තේරුම් ගන්නට යන විට. සිතේ රෝපේ තමයි සිතේ ඇතිවීමේ හේතු තියෙනවා. හේතුන් ඇති වුණාට පස්සේ සිත පහළ වෙනවා. ඒක පළමුවෙන්ම තේරුම් ගන්න විඥානය කියන ආකාරය. දැන් මහත රෝපයක් දැක්කාට පස්සේ සත්‍ය විඥානය පහළ වෙනවා කියන ආකාරය. ඒක දක්ෂිණානේ අපට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි. අපිට ඕන විදිහට ඇති කරගත හැකි දෙයක් නෙවෙයි. අපට ඕන විදිහට නැති නොකරගෙන ඉන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් කියනකොට හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඵල ධර්මයක් වශයෙන් විඥානය පහළවනවා. දැන් අපි හිතමු වම්මල්ල, දකුණුල්ලට දාලා අපි අත්කුලියක් ගන්නවා, සබ්දයක් ඇති කරනවා. වම්මල්ලක් දකුණුල්ලක් දෙකට ගැටීම නිසා සබ්දේ මේකත් ඒක සම්පේ පැවිදි මේකත් ප්‍රතිඵලයක්. අන්න අද්දේ ඒකට ගැටීම හේතුව. මේ හේතුව නිසා හටගත් දේ තමයි ඒ අත්පුඩු වෙනස් කරන ශබ්දේ. එතකොට ඒ ශබ්දේ මම කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දේ මගේ කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දේ මම ඇති කළා කියලා කියන්නට කෙනෙකුට හැකි ගමන් නෑ. මොකද හේතුන් සංයෝගයෙන් ඒ ශබ්දය ඇති වෙනවා. එදින තමයි සත්‍ය ඥාන ආදී විඥාන සංගය. ඇහැට රූපයක් දැක්කාට පස්සේ ආලෝකය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අපේ පිටන් දැනීමක් තියෙනකෝ. ඇසේ පහක් වෙනකොට ඇහැ සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි තියෙනවා. සහ සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්ම කියන අදහස් ගන්න ඒ කාසය හරි ආ සම්බන්ධ විස්නාය පද්ධතිය ඒවා සම්බන්ධව මොලේ හා සම්බන්ධ වෙන ක්‍රියාදාමය මොලේ කරන ක්‍රියාදාමය ආදී විවිධ කොටස් ආදී එකට ඇතුළත් වෙනවා. ඒ දෙක පරිදි ක්‍රියාදාමයේ පිළිබඳව ඕන. රූප තේමෙන්න ඕන. ආලෝකය තේමෙන්න ඕන. ඒ තිබුණා නම් අපේ සිතේ මනසකාරයනවත් ක්‍රියාත්මක මනසක් තේමෙන්න ඕන. අපි සදේ කල්පනාවට කියනවා නම් ළඟින් ඉන්න කෙනෙක් අපිට සමහරට තේරෙන්නේ නැහැ. මොකද අපි සදේ කල්පනාවට නැත්තේ. එතකොට අපිට අපේ ජීවිතයේ සම්පූර්ණ කියලා කියන විකලාවාලි තත්ත්වයේ තියෙනවා නම් අත් දෙක ඇරියක් ඒ අපේ රූප දිගින් දැඳුනා රූප සතහන් දැඳුනා ඒ පිළිබඳ දැනීමක් ඇතිවෙන්නේ සිතේ ක්‍රියාදාමයේ නැති නිසා ඒ නිසා ඒ මේ හේතුන් වාක්‍යන එකතු වුණාමයි සත්‍යඥානය නැත්නම් ඒ රූපයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා ඒ දැනීම සමාගයේ එකක් නෙවෙයි හේතුන් නිසා හටගන්න දෙයක් තමා ඇති කරගත් දෙයක් නෙවෙයි ඒ කියන වැඩ හේතුන්ගේ සංයෝගයෙන් ඇතිව පහළ වන ප්‍රතිඵල ධර්මයි. ඒක ඒ චක්ඛුඥානයේ සමාගේ ආත්මය ළඟට බෑ. ආත්මය කියන්නේ සදාකාලික වශයෙන් ඉස්තර වශයෙන් තියෙන ආත්මයේ ධර්මයකට. මෙතන දැන් චක්ඛුඥානය ඇති වුණා නම් ඊළඟට ඒ චක්ඛුඥානය වහන් දෙල යනවා. නැතිලා එතකොට මමයේ හෝ මගේ නැත්නම් මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරියන්නේ තේසවන්නේ. ඒකට ආත්මය කියලා ගන්නට කියන්නේ. දැන් මෙතන ඉන්න පිළිසතරින් ඕනේ කෙනෙකුට ඇද්දේ කරලා වටේටම කරකවල බැලුවොත් මේ තේසනා දකින්නකොට ඒ තේසනා අපි හඳුනා ගන්නවා නම් අපි දන්නා නම් මේ අසවන අසවන අසවන කියලා හඳුනා ගැනීම පිළිබඳ දැනීම පහළ වෙනවා. එතෙන් පළවෙනි හඳුනාගත් එක්කනා දැකලා දෙවෙනි එක්කනා බලනකොට අර පළවෙනි හඳුනාගත් හැඟීම පිළිබඳ ඇති වූ දක්ුණා ඔක්කොම ඉවරයි. ඒවා නැති වෙලා ගියා. දෙවෙනි එක්කනා දකිනකොට අර තුන්වෙනි එක්කනා දකිනකොට දෙවෙනි එක්කනා හඳුනාගත් එකක් නැති වෙලා. මේ විදිහට තමයි එදිනදා ජීවිතයේදී සාමීකම තියෙනවා කියන දක්ුණා නැති නැති යනවා. ඒක ධම්මයේ වේවා අනිත්‍ය ධම්ම. ඒවා සදාකාලික ධර්ම නෙවෙයි ඒවා නිරුද්ධ වෙන නිවන ධර්ම. ඒකට අනිත්‍ය යනවා නම් නිරුද්ධ යනවා නම් ඒවාගේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට කියලා ඉතිරි වෙන්නට බෑ ඒක නිසා වානාත්මයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒ ආත්මයක් කියලා දෙයක් නෑ. මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි ඒකම නිසා හටගත් දෙයක්. දැන් කන තියෙනවා නේද? කනේ ශබ්දයේ වස්තදිනවා. ශබ්දයේ වස්තදිනාට පස්සේ ශබ්ද තරංග සංවේදී නිසා සම්බරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වීම ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය කරන මොලේ තරංග භාවයේ පරිවර්තනය වීමක් සිදුවන ඒ කාර්යයේ මොලේ තරංග තමයි දැනීමක් බවට පරිවර්තනය වෙනවා. සංස්කාර. එතකොට මේ හේතුන්ගේ ක්‍රියාදාමය නිසායි අපේ මේ ශබ්දය දැනගන්නා එකක් ඇති කරගන්න. ඇති වෙන අපට ඇතිවන්නේ. අපි මේ ශබ්දේ දැනගන්නා එකක් ඇති කරගන්නවා නෙවෙයි. දැන් මොනවද මම කියන්නේ මම මේ කියන ශබ්ද පුළුවන් නම් අහන්න නැතුව ඉන්න කියලා දැන්. දැන් ඕනනම් පුළුවන් නම් උත්සාහ ගන්න මම මේ ශබ්ද අහන්න නැතුව ඉන්නවා කියලා. පොතේ උත්සාහ කළත් මේ ශබ්ද තරංග ගොස්ථානයේ වැඩිමකට ඒ පිළිබඳ දැනීමක් නෑ ඇති වෙනවා. ඊළඟේ දැනීමක් නම් මේ නැවතේක පාලනය කරන්න පුළුවන් දෙයක් වෙනවා. Tamange දෙයක් නම් Tamanට ඕන විදිහට උපදවා ගන්නට නැත්නම් නූපදවා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක නෙමෙයි. මොකද ඒක නිසා හදගත් කල ඒකෝන් තියෙනකොට මේ කල ධර්මයේ පාර වෙනවා. එතන දැන් පූර්ව සමාධි කියනවා ශබ්ද ඇහෙන සමාධිය. ඒකට පත් වෙලා ඉන්නවා නම් කියන්නේ ශබ්ද අහන්නේ කියන්නේ කොහොමද? නම් ඒ ශබ්ද නිරෝධය වෙනවා. එතකොට මේ ඇහෙන ඇහෙන ශබ්ද එතන මෙතන නැති වෙනවා. මම මේ වචන පිට කරනවා, පිට කරන පිට කරන වචනයක් වචනයක් පාසා කරන වචනම නෙවෙයි. මේ වචනේ මෙයාගේ සංදරේ තිබීම නිසා සම්පූර්ණ ලැබෙන නිසා ඒක නිකන් දැනීම තියෙනවා. ඒ දැනුම් ඇතිවන්නේ මේ ශබ්දයේ එළිදගෙන ශබ්දයේ එළිදගෙන ඒකට ශබ්දයේ එළිදගෙන ඇතිවන ශබ්දයේ දැනීම ඒකට විඥානය ශබ්දේ නැති වෙනකොට මොකද වෙන්නේ මේකට මොකද වෙන්නේ ඒ නිසා හටගත් ඵලය හේතුන් නිදේමකට අනිවාර්යෙන් දෙවිදාස්සේ ඒකට මම දැන් මේ ශබ්ද පිට දෙවීම ඕනනම් තප්පර දෙකකට තුනකට නවත්තලා නවත්තන්නම්. ඒකෝට බලන්න මේ ආගේ කනටම අවධානය යොමු කරලා ඒ ඒ වෙලාවේ පහළ උසවට වෙනවා මේ දැනීම කියලා මෙන්න මම දැන් ශබ්ද නවත්වා බලන්න කන දෙකට අවධානය යොමු කරලා. ඔක්කොම සෝත විඥාන විරුද්ධ වෙලා ගිහිල්ලා එකක්වත් ඉතිරිලා නැහැ. මේ ආගේ පිට පිට කරලා වෙලාවේ හරියට සමාධියක් අන්තිම දැක්කම නම් සම්පූර්ණ ශූන්‍ය දර්ශනය කියලා දකින්න පිටරෙන් කර සිටම අරමුණක් නැති තත්ත්වය. එතකොට මේ ශබ්ද ඇතිනේ පිට සමන් කියනවා නම් සමාධියේ පිටක් කියනවා නම් මමයි අසන්නේ කියනවා නම් මෙතන මහා මුලාවක් තියෙනවා. මෙතන ආත්ම ආත්මීය සංකල්පන ආත්මයක් ඇත කියන හැඟීම කියන මේක සම්පූර්ණ වැරදි. මේක හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. මේ විදිහටමයි නාසයට බඩතුවල දැනුණාට පසු වෙන දාන වෙනවා. මේ සම්මති වුණත් එකයි අකමැති වුණත් එකයි. නාසයෙන් යම් කිසි සුගඳක් ආවනම් අපි ඒක දුඟන දෙයක් ඒක අප්‍රිය දුඟන දෙයක් අපි අකමැති වෙනවා කියලා ඒකට ඒ ගහන විඥානය තියෙනට ඒකම බලපාන්නේ. සම්මති සම්මතකමත බලපාන කමක් නෙවෙයි. සුගඳ සුවඳ දාන නාසයේ වැඳුණාට පසු මේහා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමන ආදී විවිධ හේතුන් හරියට කියනවා නම් දාන විඥානයේ කියන ප්‍රතිඵලය කියනකට මම හෝ මගේ ධර්මයක් වෙයි. මේ විදිහටමයි දිව දිවට රසක් දැනුණාට පසු අපේ නොතෙච්ච රසක් කියන ඕක නොදැනෙන්න පුළුවන්කම නැහැ. නොදැනෙන්න පුළුවන් අද්දිමතයි කියන්නේ ඒක 90ක් අතේ නොදැනෙන්න පුළුවන් තත්ත්වයකට දෙදෙන්න කරන ඉන්න පුළුවන්. අනිත් ඒක සිල්ලම නොදැනෙන්න තත්ත්වයකට ඉන්න බෑ. දැනීමක් පහළ වෙනවා. එතකොට දිවේ පහළ වෙන දිවේ රස ගැනීම නිසා පහළ වෙන දැනීම ඇතිවීමට හේතු රාශියක් තියෙනවා. දිව තියෙනට ඕනේ රස තියෙනට ඕනේ. රසයක් නැත්නම් දිවා විඥාන ඇතිවෙන්නේ බෑ. ඊළඟට දිව හා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය නිසි පරිදි තිබෙන්න ඕනේ. මොලේ කල්යන්නේ ක්‍රියාදාමය මේ ආකාරයෙන් සිදුවන්නේ කොහොමද? ඒ සාමතරව අර රුධිර සංසරණ ආදී දේවල් තියෙනවා. ඒ කියන්නේ කම නිතිපරිදි සිදුවන පමණයි ඒ දැනීමක් ඇතිවන්නේ දෙවිහාර විඥානයක් ඇතිවන්නේ ඒක මම කොහොමද කියලා දන්නවා නම් සම්පූර්ණම ලාභ මම මේ දෙවිහාර විඥානය ඇති කරගත්තා කියනවා නම් ඒකත් මුලාවක් මේ මුලාවට කියන්නේ අවිද්‍යාව කියන්නේ නොදක්කම මෝඩකම කියලා මේ මෝඩකම තිබෙන නිසා තමයි සත්‍ය සිතනවා කියන්නේ නැත්නම් ආත්මයක් තිබෙනවා මම තිබෙනවා කියන හැඟීමේ හේම ගන්න හැඟීමේ දැකගෙන ආත්ම දෘෂ්ටිය ග්‍රහණය කරන්නේ. එනිසා මේ අවිද්‍යාව දුරවන්නට නම් ප්‍රඥාව සමාධිය පිටතට ඇති යුතුයි. ඒ ප්‍රඥාව තුළින් මේ ධර්මයන් දිනෙක අත්දකලා සමාධියම සත්‍යස්ස අවබෝධයක් බවට පත් කරලා තියෙන්නේ. ඒ පත් කරගත් වෙනකොට තමයි ඒ ආඥාවකට තියෙන එක පහතින්ම තේරුම් ගන්න පුළුවන්. මම කියලා කියන්නේ මගේ කියලා කියන්නේ හදිය. එතකොට කායද දැනෙන්නේ පස්සේ මේවා ස්පර්ශාමිනාන් පස්සේ කායිඥාන පහල වෙන. අපි දන්නේ ඒකගේ මధుරේ සමාන්තය. මధుරේ සංවේලාවේදී Taman කැමති නම් නැත්නම් දුක්ඛ සාමත කායිඥාන ඇති වෙනවා. දුකක් ගැනදී ආයෙ ඥානය කියලා. ඉතින් ගැඹුරු නිින්ද කොහොමද තත්ත්වයේ පස්සනා නම් ඒක ඇතිවන්නේ අපේ ජීවිතයේ ක්‍රියාශීලී මනස නැති නිසා. එතකොට ආයෙ ඥානය කියනකොට හේතු තියෙනවා. හේතුන් නැති නම් පස්සේ ආයෙ ඥානය කියලා විශේෂයෙන්ම ඒ ඒ විඥානයේ පහළ වෙන්නට හේතු පාදකෝ ඒ ශරීර කොටසේ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම සිදුවේ සිදුවේ එන්නකන් දැනෙන පහළවන්නේ අපි ඒක පිළිවෙත් කරලා තියෙනවා සීමිත කරලා තියෙනවා ඒකේ දැනෙන පහළවන්නේ ස්නායු ක්‍රියාත්මක වන්නේ ඒ නිසා සාවකාලික වශයෙන් ඒවා කර්මන්නේ භාවයට පත් කරලා තියෙනවා එතකොට ඒ හේතුව නිසා කාය විඥානය ඇතිවෙනවා මනසත් මේමයි මනෝ විඥානය කියන එක මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් තියෙනවා මේකට මානසික තේරෙනවා මොනවත් හිතන්නේ නැතුව දැන් ඉන්න කියලා විනාඩි 5ක් හිතෙන් හිතන්නේ නැතුව ඉන්න බලන්න මේ සිතේදී ඉගෙන නිරාශයෙන් ගලා යන්නට පටන් ගන්නවා ඉතින් මොනම සිතිවිල්ලක්වත් හිතන්නේ නැතුව ඉන්නට පුළුවන්කම තිබෙන රහස්‍යෝකෙන් දෙල පමණයි ඒක ස්වභාවයෙන්ම සිදුවන කියලා දාන සමාධිය ආදී ප්‍රඥා ධර්මයන් දිනු කරලා තියෙන කෙනෙකුට විශේෂයෙන්ම මහා පහළ මාර්ගඵලයක් හරි ලැබලා තියෙන කෙනෙකුට සිතේ වෙලාවක් වෙනින්න පුළුවන් සාධික වෙලා සමාජ වර්ග දෙකක් දවස් දෙකක් හරින්නත් පුළුවන්. නමුත් දෙකටම ඉන්නට බෑ. සිතුවිලි එනවා. ඒ ආයත සමන් දෝන විදිහට මේ සමන් කැමති නැති වුණත් ඒ සිතුවිලි එනවා. සිතුවිලි ඇති වීමට හේතු තියෙනවා. ඒකෙන්න මොලේ ක්‍රියාදාමයේ මේදී හේතුවන්නේ මනෝවිඥාන පහළ වීම සඳහා. එතකොට මේ මොලේ ක්‍රියාදාමයන් ඉදිරිපත් තියෙන තාක්කල් මනස ක්‍රියාත්මකව පවතින තාක්කල් අවිද්‍යාව විරුද්ධ කරලා නොතිබෙන සාස්ත්‍රය ඒ සිතිවිලි ගලායාම ස්වභාවික වශයෙන් සිදුවන දෙයක්. සමන්ගේ සමේ සමන්ගේ සිතිවිලි නෙවෙයි සමාසිතිවිලි ඇති කරගත්තා නෙවෙයි හේතුව නිසා හටගත් ඵල ධර්මතාවය. එතකොට මේ නාමස්කන්ධය තුළ පවස්නා වූ විඥානයේ දැනීම කියන එක සංකර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඒක Tamanටම තේරෙන්න ඕන. මේවා මම මගේ කියලා ගත්තේ මගේ කියන මෝඩකමට සත්‍ය වශයෙන්ම මෙහි මම මගේ කියලා දාන්නට දෙයක් නැහැ කියන කරුණ මේකටම අවබෝධය යුතුයි. මේ කියන කරුණ තේරුම් ගන්න නෙවෙයි මම අදහස් කරන්නේ. ඕනෑම කෙනෙකුට පොඩා ළමයෙකුට උනත් කියන කරුණු තේරුම් ගන්න පුළුවන් මතක තියා ගන්නට පුළුවන් තවත් කෙනෙකුට ඒක කියන්නටත් පුළුවන් හරියට පොඩි ළමයි විභාගවලට පාස් විභාගවලට ගිහලා විභාග පාස් වෙනවා මතක තියාගෙන ඉන්න අහන ප්‍රශ්න දෙකේ වෙනවා විභාග පාස් නැතිනම් මේ ප්‍රශ්න නිමේ විද්‍යාවක් වෙනන්නේ සමාගයේම අවබෝධයයි අර අසල කියවලා දැනගන්න දැනුමයි සමාගයේ අවබෝධය අතර විශාල පරතරයක් තියෙනවා ඒ සමාධියම අවබෝධය මේ විදිහට අවශ්‍ය වන්නේ. කියන්නේ සත්‍ය ඥාන ආදී විඥාන කොටස් හයන ආත්ම නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි කියන හැඟීම. ඒකවල ධර්මතාවයක් වෙනා වෙන දෙයක් නෙමෙයි කියන එක සම්මන්ත්‍රණ ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වී ගන්නවා. මේක පිළිබඳව මේ සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම දැනීම මාත්‍රයක් ඇති කර ගැනීම සිංහේෂ්ම ප්‍රමාණවත් අන්නේ ඒ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා අමනිසා ඒ පිළිබඳ සමාධිය ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ඒකයි වැඩ පස්සක්සන් දුක්ඛ භූමියේ කියලා හඳුන්වන ධර්මයේ ආකාරදාසත් බාධේ තියෙනකොට තම තමන් තම තමන් නොනොපමණින් දැන වැටීට කියලා ලවල් සංග්‍රහයෙන්ම දක්වලා තියෙනවා මට මතකයි ඒක. ඒ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ධර්මයේ දකින්නට පුළුවන් වෙනවා. තමන්ට අවබෝධ වන්නේ. ඒකෝට නාමස්කන්ධයම තමයි වේදනාව කියන්නේ. මම මේ කතා කරන්නේ නාම රූප ආත්ම නෝවේ කියන එක පෙන්වන්න කරගෙන ඉන්නේ. මේ ශරීරයයි සිතයි දෙක අතර මේ මමයේ මේ මගේ කියලා හිතන්නේ බැරි වෙනවාට සිද්ධනවා ඒ වෙලාවට තියෙන තාක්කල් මේක නම් සිත දීපදී මම නෑ අදවසේ සෝවාන් වෙන්නත් බෑ. ඒක නිසා සෝවාන් වෙනකොට මේ සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ධර්මවල ආත්ම සැපදීගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස්හය ආත්ම සැපදීගෙන හඳුන්වනවා. එතකොට මේ නාම රූප දෙකෙන් රූපේ රූප සංවේදයක් ගන්නම්. ඒ නාමයේ කියන එකට වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරම ඇතුළත් දැන් අපි මේ විඥානය ගැන කතා කළා. දැන් මේවා ලෝක කර්ම කියන්නේ වේදනාවක්. වේදනාවේ පොදු වචනයක් වුණා කලින් කිව්වා රස වේදනා දුක් වේදනා නදහස් වේදනා මේ ඔක්කොම වේදනා කියන පොදු වචනයට අන්තර්ගතයි ඒක කායික වේදනා පිටතට මානසික වේදනා පිටතට එතකොට මේ වේදනා එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මම වේදනා විඳිනවා නෙවෙයි නමුත් සාමාන්‍ය ලෝක සත්‍යය හිතන්නේ මේක මගේ වේදනාව මම වේදනාව විඳිනවා ආදී වැරදි දෘෂ්ටියක එල්බගෙනයි වේදනාව අත්දැකීම. එතන ආත්මය ඇත කියන සංකල්පනාව ආත්මීය හඳුන්වන ආත්මීය සංඥාව තියෙනවා. ඒ නිසා ඒක දුරු කර ගන්නවා. දුරු කර ගන්නත් නම් මේක හේතුඵල ප්‍රාදානයක් වෙනද පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. දැන් මේවා කන්නේ දුක් වේදනා ශරීරයෙන් අපි දාන ශරීර වේදනා ගන්න ශරීරයෙන් දුක් වේදනා කියනකට කවුරුත් කැමති නැහැ. අන්න සත්‍යයම තමයි සැප වේදනා විඳින්නට දුක් වේදනාවෙන් මැදින් දෙන්නේ. මේවායේ කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි දුක් වේදනාවක් දෙන දෙන දෙයක් ශරීරයට දැනුණාට පස්සේ අනිවාර්යයෙන්ම දුක් වේදනාව දෙනවා. කැමැත්තට හෝ අකමැත්තට අනුව සිදුවන දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් වශයෙන් ඒක පිළිවන්නේ. අනිත් කියන්නේ අපිට ඕනේ යන්න සත්‍යයක් දැක්ක කරලා දෙන්න සම්මතර දැක්ක කරලා මොකක් හරි වෙනඳන කෙනෙක් දැවුවා නැත්නම් අතනේ දුකවා නැත්නම් ඉන්නවා විදිහකට කතා වුණා නැත්නම් තද සීතා තද උස්නකට පස්සන මේ වාගේ තත්ත්වයක් කියලා උදාහරණයක් නම් ඕකවා උදාහරණ කියන්නේ ප්‍රාණික සීතලම ඒ වගේ එකක්. එතකොට ඒවා ධායේ ඒ හේතු ආවට පස්සේ Tamanta දුක් වේදනාවක් අනිවාර්යෙන්ම තියෙනවා. සබ්බේ සීතලක් ඇතිවෙන දුක් වේදනාවක් ඇති වෙනකම් ඒකේදම වාතය හරි මොකක් හරි දෙයක් සම්බෝ ශරීරයේ පස්සවන තාක්කල් දුක් වේදනා දෙනවා. සදෝෂ්ණයක් ආවට පස්සේ ඒ සදෝෂ්ණයෙන් පැතිරෙන කායික දුක් වේදනා අනිවාර්යයෙන්ම තමයි අත්දැකෙන්නේ ඉස්සෙල්ලා. කොහොමද අකමැතිවත් එහෙම ඒකයි. අපි මේ කකුල කොහෙන්ද තනද වැදෙනවා පෙරෙනවා සංකල්පනවා ඒක කටුවක් කුකුරුවා ආදී මේ කටවල පස්සනදී ඒ කියනකොට Taman කරන අකමැති වෙනවා කියලා මේ දුක් වේදනා තියෙනවා දුක් වේදනා දෙන දෙන ඒක කියනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. ඒක නිසා හටගත් සංගා. මේ සැප වේදනා. සැප වේදනා ආද දුක් වේදනා ආද නිසම්ම ශරීරයෙන් කියන්නේ. සැප වේදනා හොයාගන්නට ඕන. නිකම් සැප වේදනා ලබන්නට බෑ. සැප වේදනා දෙන දෙන කරුණු ඇති හොයලා හොයලා නම් කරගන්න. ඒකට තමයි බොහෝ දෙනෙක් මහන්සි වෙන්නේ. සමන්ද සැප වේදනා වෙන දෙන දේවල් හොයලා නම් කර ගන්නට කටයුතු කරන එක තමයි බොහෝ සාමාන්‍ය මනුස්සයා කරන දබ. ඒ කියන්නේ ඥානයන් සඳහා මේ සංසාරයේ විද්‍යාවේම සඳහා කරන දේවල් කරා. එතකොට ඒ සබ වේදනාව කොච්චර තමන් කැමති වුණත් ඇති වුණාට පස්සේ දිගටම තියාගෙන ඉන්න බෑ. ඇති වෙච්ච සබ වේදනාව නැති වෙනවා. තමන් කොච්චර දැනගුණක් සතුරුණා තමන්ට ඕන විදිහට ඇති කරගන්නට බෑ ඒකට අවශ්‍ය හේතු දෙනවා අපි කොහොම යාන්ත්‍රික ප්‍රසවක් කරනක් කාලා ඒ තුළින් සතුට වේදනාවක් වෙන්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා ජීව වෙනවන්නට ලෝකේ බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා එතකොට ඒ කයේ අයදී රසයක් අපිට හොඳ රසවත් දෙයක් දැන් ලැබිලා තියෙනවා ඒක නිසා ඒ වෙලාවේ රසයේ සැපේ ඉඳිනවා සැප වේදනාවක් තමයි අත්දැකෙනවා මේ වේදනාව ඒ දිවේ ඒ රස දැයි පිළිම තාක්කල් පමණයි පවතින. ඕන්නම් දෙදරි ගියාට පස්සේ ජීවිතයේ සිදුවෙන දෙයක් කටේ තියාගෙන රස වේදනාව දෙකම සිතින් බලාගෙන ඉන්නේ එක වේලාවක් යනකොට ඒ වේදනාව සිතින් ටික සිතින් කාඩු වෙලා නිරුද්ධ වෙලා යන ආකාරයක් දකිනවා. ඒ දකින වලට Tamanda තේරෙන්නේ සැප වේදනාව කියන එක තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි Taman කොච්චරව කටලා. සැප වේදනාව නිකන් හිත කරගන්න බෑ. අපිට දිවට හතරක් ගෑවෙන්නේ නැතුව කිසිම ආකාරයෙන් ඒ ඒ රසයේ පිළිබඳ වේදනාවක් ඇති කරගන්න බෑ. යම් දෙයක් අනිවාර්යයෙන්ම ඒක දිවේ ගෑවෙන්න පුළුවන්. එතකොට ඒක වේදනාවට වේදනාව ආත්මයක් කියලා ගන්නවා නම් ඒක මුලාවක්. අපි දැන් කායයට ස්පර්ශයක් බඳලා සැප වේදනාවක් ලැබීමට බලාපොරොත්තු වෙන අය කියන්නේ බොහෝ දෙනෙක් ඔය කන් වේදනාව ස්පර්ශ නිසා ඇතිවන කොට වේදනාව විඳින ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. ඒවා කාදී හෝ අදී වස්තු ස්වභාවය ලබන. එතකොට ඒ අපට මේ සැප වේදනාවක් දැනීමට අවශ්‍ය වන ඒ පොත්බ්බ රූපය කියන්නේ කාය ස්පර්ශ වෙන දේ නැත්නම් පුළුවන් දෙයක් වේදනාව සඳහන්. කොහෙන්ද ඒ කය ස්පර්ශ වුණත් ඒ කය හා සම්බන්ධ ස්නායු දාන සංකේතය කියලා දාන ආදී මේ දෙකේ තියෙනවා. ඒ හේතුන්ගේ කොහොම සංයෝගයක් එකතුවක් තිබෙන්න ඕනේ. ඒ කය තුළින් නැති වෙන සැප වේදනාව විඳින්න. ඇතිවෙච්ච සැප වේදනාව දිගටම පවතින නැති වෙනවා. එතකොට මේ ප්‍රසන්න වේදනාවක් වේදනාව කියන්නේ මම වේදනාව මගේ වේදනාව කියලා හිතනවා නම් මගේ වේදනාව කියලා හිතනවා නම් ඒක හිතේ තියෙන හැඟීම. Tamange හිතේ තියෙන මුලාව නිසා ඒ Tamange හිතේ තියෙන මුලාව නිසා ඇතිවන වැරදි සංඥාවක් පහළ වෙනවා. ඒක නිසා වේදනාව කියනක හේතු නිසා හටගත් දන්නවා කියලා හිතන. අනිත් අතේ මොදේ වේදන ඔක්කොම නිරුද්ධව නිරාන. දැන් මේ ජීවිතේ පුරා ඇතුණා නම් යම් කිසි හෝ දුක් හෝ නැදා වේදනාවල් ඒ සෑම එකක්ම දැනෙනවා. ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. ඒ සැප වේදනාව මමයි මගේ ආත්මය කියලා අපි ගත්තනම් ඒක නිරුද්ධ වී ගියාට පස්සේ මම කියලා ගන්නට මොනවද කියලා. දැන් අපි හිතමු ඉන්නේ ප්‍රේදනා වින්දා. ඒක මම මගේ කියලා දැක්කා. දැන් ඒක ප්‍රේදනා දෙක දැරුවොත් මොනවද ඒක මොකක්ද නෑ. ඉන්නේ ඒ දෙන්නත් ප්‍රේදනා මමයේ මගේ මගේ ආත්මය කියලා ගත්තාම දැන් මොනවද ඉතිරිලා තියෙන්නේ? ඒක දන්නේ මම මගේ කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. සිත්‍රාක්ෂේත නොවීම නිරුද්ධ වී දෙස්තගෙන. සිදෙන්නේ. නිසා ඒවා අනාත්මයි කියලා තේරුම් ගන්න මේ සිිතේ තියෙන ධර්මතාවයක් තමයි වේදනාව. උපේක්ෂා වේදනාව කියන්නේ සඳහන් වෙන දහස වේදනාව, උපේක්ෂා වේදනාව කියන්නේ ඒක ඇතිවන්නේ තමයි සැප දුක් වේදනා දෙකම තියෙන එක. අපි නදහස් වේදනාව තේරුම් ගන්නට අපහසු සාමාන්‍ය භාවනාවදී නැති කෙනෙකුට හතරක්වත් දෙකක්වත් නැති දාවට තියෙන නදහස් වේදනාව. දැන් මෙන්න මොකටද සැපයක් ගන්න දෙකක් ගන්න නැතුව මෙතන තියෙන්නේ. දුක් වේදනාව කාප ගමන්ම අර මදහත් වේදනාව උපේක්ෂා වේදනාව නැති වෙන්නේ. නැත්නම් සැප වේදනාව කාවදාම මදහත් වේදනාව නැති වෙන්නේ. ඒකේ විශේෂිත මදහත් වේදනාවක් දිගටම පවතින ධර්මයක් නේ අනාත්ම ධර්මයක්. ඒක උපේක්ෂා වේදනාව ගැටීම් ප්‍රතිවිත කියනවා ඒක තියෙන තොන් උපේක්ෂා වේදනාවක් තියෙනවා. විශේෂයෙන්ම දුක් වේදනා දෙන දෙන හේතුන් නැති බව සුඛ වේදනා දෙන දෙන තේසු නැති බව කියනවා. ඒ සුවේකක් කියනම කියනකොට කියනවා අවිදකක් පස්සෝදයක් අපේ දන්නේ ලැබුණු කවුරු මේකට තේරෙන්නේ. ඒකෝට ඒ සුඛ වේදනා ඇතිවීම සඳහා සිදුවෙච්ච කර්ම තිබෙනස අසංකේෂා වේදනා මතක වුණා මේ වේදනා මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක්. මොකද හේතු නිසා හටගන්න ධර්ම වලට මමගේ කියලා හිතනවා. මේ මමයේ මගේ කියන එක සමාජයේ පිට තුළ තියෙන හැඟීමක් විතරයි. එතන මොකක්ද මේ? තමන්ගේ ශරීරය දෙක බලලා මේ මමයේ මගේ කියලා හිතන එක තමන්ගේ සිිතේ තියෙන හැඟීමක් විතරයි. අනිත් සෑම දෙයක් පිළිබඳවත් යම් කිසි මම මගේ කියලා හිතනවා මේක හිතේ තියෙන හැඟීමක්. තමන්ගේ දේදාරදම මේ මගේ දේ මගේ දේ කියනවා නම් මේ මගේ බව තියෙන ජීවිතේ තමන්ගේ සිතට නැත්නම් මේ විදමක් කරගෙන මගේ වේදන මගේ වේදන කියනවා නම් ඒ මගේ බව තියෙන ඉදන්නේ තමන්ගේ සිතට තමන්ගේ වාහනය කාර්යයක් මෝඩ බයික් එකක් කියලා කරන මේක මම මගේ කියනවා නම් මෝඩ බයික් එකේ කාර්යය ගැන වාහනේ නෙවෙයි ඒ හැඟීම තියෙන්නේ තමන්ගේ සිතට මේ විදිහට තමන්ගේ ශරීරය අරගෙන මම මගේ කියන ඒකත් සිතට තියෙන හැඟීමක් විතරයි සංඥාවක් විතරයි මේවා තේරුම් ගන්නට බැරි කමකට කියන්නේ මෝඩකම කියලා ඒ මෝඩකම තියෙන තාක්කල් මේ ඔක්කොම මමන්ගේ කියලා උපාදාන කරනවා. ඒක සතිය පිටින් අල්ලා ගන්න ගාහණය කරනවා. ඒ කියන තාක්කල් ඉතින් සංසාරේ යන්න තියෙනවා. ඒක දීපදී හරි හරි යන්න තියෙනවා. සංසාර දුකින් මිදෙන්න තනවා. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මේ කරුණ අවබෝධය යයිසි. අනාගත ස්වરૂපේ දකිතේ ඊළඟට සංඥා. සංඥා කියන්නේ ඒ සිිතේ තියෙන එක්තරා කොටසක්. සංඥා කියන්නේ හඳුනා ගන්න දේවල්. හඳුනා ගැනීමට හේතු වෙන කාරණා රාශියක් තියෙනවා. දැන් මොනවාට රූපයක් වෙනාට පස්සේ රූපයක් හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්න ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා අපි හඳුනා ගන්න පුළුවන් මේක හොඳයි කියලා, මේක නරකයි කියලා, අවස්තනයි කියලා, සත්‍යයි කියලා. කෙනෙකුට හොඳ එකක්, තවත් කෙනෙකුට නරකයි කියලා හඳුනා ගන්න. කෙනෙක් සියතෙන කියලා හිතන කෙනා තවත් කෙනෙකුට ඒ ඒ සියතනම අප්පේ කෙනෙක්. කෙනෙක් විතරක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට තවත් කෙනෙක් හඳුනාගන්නේ හතරක් කියලා. ඒ කෙනාගේ විශේෂ ස්වરૂප මත හඳුනා ගැනීම තියෙනවා. අනිත් එක අපේ පසුගිය අත්දැකීම් කියන අත්දැකීම් වලින් අපි වේදේදී සංග්‍රහණය කියන ඒ අත්දැකීම සංග්‍රහ ගැනීමට හේතුන අර ආත රූපයම වේලා ඒ පස්සේ නිසා ඒ රූපයෙන් හඳුනා ගැනීමට හේතුපාද කරන කරුණු ওই විදිහට රාශියක් තියෙනවා. එතකොට ඒ අවිද්‍යාව ප්‍රධාන වශයෙන් තියෙන්නේ මුලාව නිසායි අපි මේ විවිධ විදිහට හඳුනාගන්නේ. මෙතන දැනගන්න තියෙනවා මේ තියෙනවා තප්පයක් තියෙනවා දෙයක් දෙකක් තියෙනවා ආදී වශයෙන් හිතන්නේ ඒ ඔක්කොම සංඥා ඒ සංඥාවෙන් මේ විදිහට සංඥා ඇති කරගන්නේ පිට තුළ තියෙන අවිද්‍යාව ප්‍රාත්මක වන තාක්කල් මොඩකම තියෙන තාක්කල් රහස්ව කියන දේ පිට තුළ තියෙන සංඥාවක් නෙවෙයි ඒ කියන්නේ අවිද්‍යාව ලෙඩ කරන දේ. ඒ දකින දේවල් දකින උත්තර. එමන දේවල් එමන උත්තර. ඒවා හඳුනාගන්නේ හඳුනා ගැනීමක් විදිහට කියන්නේ අවශ්‍ය නම් හඳුනාගන්න ඕන මේක වෙනද. විදිහේ පහළවන්නේ හඳුනාගන්න. එතකොට මේ හඳුනා ගැනීම නැතිවීමට අවිද්‍යාවත් එක්ක තරහ හේතුවන් මේ විදිහට හේතුන් නිසායි හඳුනා ගැනීම ඇතිවන්නේ. ඒ හඳුනාගත්තු හඳුනා ගැනීම වහාම නැතිලා. දැන් අන්න පොළොල්ලේ කන සද්දයක් වෙනවා. අපි ඒක පොළොල්ලේ කන සද්දයක් කියලා හඳුනාගත්තා. මේ පොළොල්ලා හඳන සද්දේ නතර වෙනකොටම ඒ හඳුනා ගැනීමත් එතනම කඩාගෙන යනවා. එතනම නිරුද්ධ වෙනවා. එතකොට හඳුනා ගැනීමට හේතුපාදකෝ යම් කරුණු තියෙනවා නම් ඒ කරුණ නිරුද්ධෝගිය නිරුද්ධ වුණාට පස්ව හඳුනා ගැනීමත් අනිවාර්යෙන් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වේගයට පස්ව හඳුනාගත්තයි කියලා කියන්නට දෙයක් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා නේද? මම හඳුනාගත්තා කියනවා නම් ඒකත් සමාධිය පිටින්වත් පමණයි. ඒක පිටින්වත් නැති වෙනවා. මේ ජීවිතේ පුරා මෙතෙක් දේවල් අපි අඳුනාගෙන නැද්ද? ඒවා දැන් එකක්වත් මේ වෙලාවේ ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා. එහෙනම් මේ හඳුනා ගැනීම ඔක්කොම නිස්සාරෝ ධර්ම ආත්ම නෙවේ අනාත්ම ධර්ම. ඒක නිසා හදගත් ධර්ම කියලා අවබෝධ වෙනවා. විඥානය කියන්නේ දැනීම ඒකම කලින් කියනවා. එතකොට සිතේ කියන වේදනා සංඥා සංකාර කියන විඥාන කියන කොටස් අතරම තමයි කියන්නේ ඒකේ තියෙන කොටස් හතරේ ඒ කොටස් හතර එකිනෙකක් වරගෙන බලන්න තෝරන විදිහට සාම සරල වශයෙන් අහන කර්ම කීපයක් කරනවා කියනවා ඒ විදිහට බලලා අවබෝධ කරගන්න එකක්වත් මම කොහොමද කියලා ගන්නවා නම් ඒක වැරදි දෙයක්. මේ කොමනාඹ ධම්මනේ කොම හේතුඵල ධම්ම කියලා අවබෝධ කරගන්න. අවබෝධ හරි දවසක නිවන් ලැබීමට මේ ධම්මේ ශ්‍රවණය කිරීම එක කියලා පානුවට හේතුව. වෙනත් ධර්ම ශ්‍රවණය කරනවා වගේ. ඒක නිසා මේ විදිහට සමානකම ඒ අවබෝධය ඇති කරගන්න. ඒකවල නාම රූප තමන්ගේ ශරීරය දැක්කම නාමයේ සමිතිත ඕකේ කියන්නේ කර. මේ ශරීරය දැක්කාට පස්සේ මේ ශරීරය නිසා තමයි බොහෝ දෙනෙක් මෙතන ඉස්සරහට ඉන්න පොතේ තියෙන ලක්ෂණයි දැක්කයි ඉස්සරහේ මාතයි කරුණ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් හදගෙන මේ ශරීරය දැඳිලා දැඳිලා උපාදාන කරන ගාමී කරන ආසතරගෙන කාමය ආදී දේවල් ඇති කරන පටිඝය ආදී දේවල් ඇති කරන වාක් අදට තීමට උපයෝගී කරගන්නේ පාදක කරගන්නේ ශරීරය ශරීරයේ නියම තත්ත්වය තේරුම් ගන්නට නොහැකිකම නිසා ඒකේ පුළුවන්. දැන් මනස ශරීරයක් දැක්කොත් වෙන කාල වේලාවට අනුකූලව ඉස්සතේ මම මේ කරුණේදී පස් කරන්නේ අපි දෝ මනස ශරීරයක් ගත්තා උදාහරණයක එතකොට මේ මනස ශරීරයේ මෞඛතර ඉස්සෙල්ලාම ආවි කොහොමද කියලා කල්පනා කරන අම්මයි තාත්තයි දෙන්නාගේ සංයෝගයක් තිබුණා ඒ සංයෝගය නිසා දහස් කොටක් දෙක දෙකක් ආවා ඒ එකතුවට ප්‍රතිසන්ද විඥානය කියන විඥානය දිහා එක්ුණා. කලන රූපේ තෙන්දි පහළ ගන්න. මේ කලන රූපේ රූප කොටස සමාන දෙන්නේ යම් මලකට ගන්න. ඒවා මම කියනවා නම් මගේ කියනවා නම් එතන මුලාවක්. මගේ තාත්තගේ කොටස් අනිදේ වෙනවා සමාන නෙවෙයි. ඊට පස්සේ ඒවා මම ගන්න ආහාර පාන නිසා ඒ ශරීරය වැඩිනවා මම පිට තුළ. මේ මම ගන්න ආහාර පාන දෙකෙන් අල්පේ මේ දරුවාට ලැබෙනවා. ඒ නිසා දරුවන්ගේ කලර රූපේ වර්ධනය වන්නේ. එතකොට මේ වර්ධනය වීමට හේතුපාදක වන අම්මා ගන්න කනබුන ආහාර පාන. ඒවා සමන්ගේ නෙවෙයි අනුන්ගේ. ඒ කනබුන ආහාර වල තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල ධාතු හතරයි. අර ප්‍රතිසන්දි විඥානේ මෞපතේ දිහිලා ඉඳගෙන කොට අම්මයි තාත්තයි එකතු වීම නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ අටේ ධාතු ආසේ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන කොටස් හත. ධාතු කියන එකේ අර්ථය සත්‍යයේ නෙවෙයි පුද්ගලයේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. සුදු ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක් කියනවා. එතකොට පඨවි ධාතුව කියන්නේ අනිත් දෙයක තියෙන රූපයක තියෙන පස්සම ගතිය. පඤ්ඤාතියෝ පඤ්ඤාති රූපයක තියෙන පස්සම ගතියයි පඨවි ධාතුව කියන්නේ. ආපෝ ධාතු ගැන වතුර ධාතු ප්‍රසන්නනාදී. තේජෝ ධාතු ගැන රක්ෂණ සීතල ස්වરૂපය. වායු ධාතු ගැන සීන් හැකිලෙන දැනෙන ආදී ස්වરૂපය. එතකොට ඕනෝන පණිවිඩ පණිවිඩ රූපයක මේ කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තමයි ශරීරයේ හැම දැක්කොත් එන්නේ මේ ශරීරයේ හැම චේතනයක් තියෙනවා. ඒ කිසිමක් සමව කල්පනා කර තමන්ගේ හැම දෙයක සම්සන්දනය කළ බැලුවොත් තමන්ට තේරෙන්නට මේක ක්‍රමයක් තියෙනවා. වතුර ගැටි කියන්නේ ඒකයි. ඒක තමයි මේ තියෙන ආපෝගති. මේ සමේ තියෙන ප්‍රශ්නයක් හෝ සීතලක්. අල්ලනකොට ඒක දැනෙනවා. මේක තමයි තීජෝ ගැටි කියලා කියන්නේ. මේ සම සිංහල ගැටිනවා. දැන් හැදිනීච්චේ වේදීච්චේ අහම ගැලියදී තත්ත්වයේදී ඒකේ නැති සිම්බුණු සමකෝ දෙක සංසන්දනය කරලා බැලුවොත් දොර හැදි වේදිච්ච අවස්ථාවක සංසන්දනය කරලා බැලුවොත් Tamanට තේරෙනවා මෙතන පින්බුන ස්වરૂපයක් කියන්නේ සමේ තියෙන පින්බුන ගැටයක් ඒක තමයි කියන බාලුව ගැටි. මේ සම වේලිලා අපි තුමෝ ඔය රබාන කමක් වගේ සත්‍යයට පත් කරලා සූත්‍රලා හරි පස්සෙලා හරි අදියලා යනවා මේ පස්සෙලා යනකොට ඒ පස්සන ස්වરૂපයක පස්සන කොටස මේ සමේදී. නැත්නම් මේ තම කුඩේ කුඩේ ගිහිල්ලා පොළොවෙන් පස්සනවා කියන ඒ පස්සන කොටස තමයි කියන්නේ. මේ පස්සන කොට භාවයට පස්සන කොට තමයි පතේ කියන්නේ. ඒත් මේ සමේ කියන පතේ ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායු ධාතුවක් වෙන කොටස් පතනවා. අනේක කන්නේදී ඕනෑම රූපයක් ඇදලා තියෙන මේ මූල ධාතු පතේ. එතකොට මෞපතේ ඉස්සල්ලාම පිළිසිඳ ගන්නකොටම දීපියක් අනින්නේ පතේ ආපෝ තේජෝ වායු අම්මගේ තාත්තගේ තමන්ගේ නෙවෙයි කියලා දකින්නේ. මෞකස දී බදුනේ බාහිර වශයෙන් නැතුව පඩේ ආපෝතේජෝ ආයෝජන මූල ධාතුවක් නම්ම කන බොන දේවල් තමයි එයා ශරීර ධම්මගේ පෝෂ්‍ය ගුණ තමයි ඒදී ශරීරය ලැබෙන්නේ. එතකොට ඒක කොහොම බාහිර සමන්දිනේ. ඒකට මම කියලා හිතනවා නම් මගේ කියලා කරන එක මෝඩකම. ඊට පස්සේ දැන් මෞකසෙන් දිනුනාට පස්සේ කවල පොළ නාල ඔක්කොම දේවල් ඉතින් කන්න බොන්න දෙන්නේ කයි කිව්වේ බස් දෙනකොට පළතුරු ආදී ඔක්කොම දෙන්නේ. ඒ තත්ත්වෙට දීලා දීලා තමයි මේ තත්ත්වෙට මේ ශරීරය ගොඩනගලා තියෙන්නේ. ගොඩනගලා තියෙන්නේ. එතකොට අපේ කන බොන දේවල් වල තියෙන මොනවාද ඔක්කොම පටවියාපෝ තේජෝ මූල ධාතුව. මේ මූල ධාතුව හතරෙන් තමයි මේ ශරීරය හැදෙන්නේ. එතකොට මේකයි අයිති කාර්ය බාහිර පටවිය ධාතු, බාහිර ආපෝ ධාතු, බාහිර තේජෝ ධාතු, බාහිර වායු ධාතු. Taman නෙමෙයි. Taman කියලා හිතනවනම් ඒක පිටිල්ලක් විතරයි. ඒ වගේම තමයි මේ බාහිර වායු ධාතුව Tamange දෙවි කියලා හිතනවා නම් ඒකත් එකේ ලක්ෂණ. ස්වභාවික ධර්ම ස්වභාවික ධර්ම වශයෙන් මේ පවතින එක එකක් තියෙනවා. එතකොට මේ ශරීරය මරණා කියලා හිතමු. මරණාට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන අර බාහිර පටවියාපෝ තේජෝ වායුවෙන් මේක හැදිච්ච නිසා ඒ අයිතිකාරයන්ට මොකද දෙන්න ඕන අපෝ. බාහිර අයිතිකාරයෝ ඒක නිසා තමන්ගේ ශරීරය ඇතුළේ තියෙන හොලනේ බාහිර ළඟ දෙක තියෙන ශරීරයේ පුරනකොට කුමිනකොට උච්චනකොට ආදී වශයෙන් ඒ ශරීරයේ ඇතුළේ තියෙන වාතක කොටස් කුණු කුණු යනකොට හරි උච්චනකොට හරි වාස් වෙලා යනවා පොරෝපුරා ගන්නවා වාස් වෙනවා නැවත වැස්ස බාට පරිවර්තන වෙලා ආපහු වතුර වලට පරිවර්තන වෙලා යනවා මේ ශරීරයේ කොටස් ගුණේ ගුණේ ගුණේ ගුණේ දීලා පොළොවටම පස් වෙනවා නැත්නම් පොළොත් දෙන්නේ දාලා පිස්සුවට එනවා අලු වෙලා දාන පස්වල භාවයට පස් වෙනවා ශරීරයේ තියෙන පටවි කොටස් බාහිර පටවියකටම අපි බාර දෙනවා මේ පටවි කොටස් බාහිර දෙනකොට ඒ හා සම්බන්ධව තේජෝ කොටසකුත් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ආපෝ කොටස් යනකොට ඒ හා සම්බන්ධ තේජෝ කොටසුත් තියෙනවා කියලා. වායෝ කොටස් යනකොට වායෝ වාසිය තියෙනවා තේජෝ කොටසුත් තියෙනවා කියලා. ඒකයි ආසංග පිළිදෝ දහස කොටසක් යනවා. එතකොට මේ ශරීරයේ පටන් ගන්නකම බාහිර පටවියාපෝතියෝ. වැදුනේ වැදිලා මේ පැත්තට පස්සලා තියෙන බාහිර පටවියාපෝතියෝ වගේ. ආ මරණයට පස්සේ ආපහු මේක දෙන්නේ බාහිර පටවියාපෝතියෝ වගේ. මේක මනමගේ කියලා ගන්නවා නම් මොලාව. මම මේ කියන කාරණා මේ වලට අවබෝධ වෙන්නේ නැත්නම් කවදාවත් මේ කියන කාරණාවේ තියෙන ධර්ම ගම්භීර සත්‍යතාවය තේරුම් ගන්නට බෑ. තමන්ම අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක මේ ශරීරය Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් ධර්මව පවතින දෙයක්. ශරීරය ඇතුළේ හේතු තියෙනවා. කර්මයක් එක්තරා හේතුවක්. ආ අපි ගන්න ලැබෙන ආහාරත් එක්තරා හේතුවක්. පිටත් එක්තරා හේතුවක්. සීතෝෂ්ණ වෙන දේවල් එක්තරා හේතුවක්. මේ හේතුන් නිසා තමයි මේ ශරීරය පවතින්නේ. අපි අධික සීතල උෂ්ණය කොටු දෙන්නේ නැත්නම් අපි දෙන්න නැහැ. උස් සීතල රෝප දෙන්නේ නැත්නම් අපි දෙන්න නැහැ. බාහිර සීතල උෂ්ණ දෙක නිසා තමයි අපි ජීවිතේ පවතින්නේ. මනින් අපි පවතින්නේ. එතකොට අපි කනබන ආහාර නිසා මේ ශරීරය පවතින සාම දිනනදී ප්‍රමාණය දෙකක් තුන කරනවා යනවා. අපි ගන්න හොස්ම නිසා මේ ශරීරය පවතින උෂ්ණ නැතිවෙන විනාඩියක් දෙකක් තුනක් නැතිවෙන කොට යනවා. ඊළඟට මේ මූල ධාතු අතර පටිවිආපෝ තේජෝ වායෝ මූල ධාතු අතර එකක් හරි ඉස්සන් වෙලා වැරදි දෙයක් කියන්න බෑ කියලා තමයි ඒවා සමබරතාවයෙන් කියන්නේ කියන්නේ. ඊළඟට කර්ම සත්‍යය කියනවා. කර්මයක් තියෙනවද නැත්නම් කන පිට පවතින කර්ම දේශනා පණ පිට නැත්නම් කියලා. ඒක කර්මයක් තියෙනවා. ඒක අමතර මේ රූපේ කාරණේ සම්බන්ධ පිටක් බලපාන. අපි වෙනම වෙනකොට සන්තෝෂයෙන් ඉන්නකොට මෝහයෙන් හරි ප්‍රසන්නයි මේක දාන්න. වහඳුල්ලා පොළෙන් පුරාගෙන මෝණයම කල්විලා දිරෝපල දකින්නට සැකේ. මොකද පිටකනෝ රූප වෙනස් වෙනවා. එතකොට මේ රූප ඇතුලේ දේක තියෙනවා. මේ දේකෝ එකයි මේ රූපය හදලා. ඒක මම හඳුන් කියලා ගන්න හොඳ තමයි. ඒකයි කියන තියෙන වරද. ඊළඟට මේ රූපය අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒකත් වැඩම වෙලාට කරිනවා. දෙදෙන වෙලාවට දෙදෙනවා. ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. දෙදෙන වෙලාවට දෙදෙනවා. මරණ වෙලාවට මරනවා. මරණයට පස්සේ කොහොමද කියන්නේ අන්තම නේනවද කොහොමද කොහොමද අපට ඕන විදිහට පවත්න්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපය. අපි කොච්චර ලක්ෂණවලට අපි ලක්ෂණ ඉදිරියට නැත්නම් අනේ මම ලක්ෂණ ඉන්නවන ලක්ෂණ ඉන්නවා කියලා කොච්චර මේකක් දැම්මත් හරියන්නේ ඒ ඉස්පස්යෙන් ලැබුවා ඒකත් එන්නේ. මොහායික වශයෙන් පාදගාවට ඇතුළටත් වෙනවා. එතකොට අපි හිතන කෙනෙක් මුස්පන් මහතපද්දේ පස්සලා ඉන්නා කියලා කොච්චර කෙට්ටෙන්ද නැදුවත් එතන මේ මෙතනද සමහර කෙට්ටෙන්නකට ඒක හැදලා තියෙන එකක්. නැත්තම් ඉතාලම කිට්ටුවයි ඉන්නා මම මාතෙන් ඕන කියලා කරේ මාතෙන් නේද. කලුවයි ඉන්නා දෙපාටයි ඉන්නා කලුවයි කියන්නේ තෝරන්නේ කලුවයි කලුවෙන්නේ තෝරන්නේ එහෙමත් නෑ. නැත්නම් හැමෝම තමයි තරුණේ වගේ නේ තරුණිය වගේ අනේ මම හැම දවසම තරුණේ තරුණේ වගේ ඉන්නේ කියලා හිතට එහෙම හරියන්නේ නැහැ ඔබට කියේ 35 40 90 මාන මොබා ඊපස්සේ රැඳින්නේ ඔක්කොම යනවා බලක් දකිනවා ඔක්කොම යනවා ඒවා බලක් ගන්නට පුළුවන් දෙයක් නේ පොඩි ළමයි පුංචි ළමයි වගේ හැම දවසම ඉන්න පුළුවන් කොමක් නෑ ඒවා වෙනස් වෙනස් වෙනස් වෙනස් දැන් මේ ආදී පොඩි ළමා කාලේ ගත්තොත් එහෙම පිළිපරිවර්තන තත්ත්වය ගැන දැන් විතර මම ඒ පොතේ දැන් තියෙනවා අවුරුදු 4 5 දෙවිද වයසේ සිට හෝ ළමා වයසේ දැන් කල්පනා කරන ඒ රූපේ දැන් තියෙනවා. අවුරුදු 10 12 තත්ත්වයේ තියෙනවා. 10 12 වෙනකොට අර පුංචි කාලේ තියෙන එකක් නෑ. අවුරුදු 4 5 තත්ත්වයන් නෑ 10 12. දැන් අවුරුදු 18 18 තරුණ වියට පස්සේ. අර පුංචි කාලේ රූපේ එක කොටසක්වත් දැන් තියෙනවා. ඒක දැන් මොදියට ගිහිල්ලා වයසට ගිහිල්ලා යනකොට අර තරුණ රූපේ කාලේ තිබිච්ච ඒවා සත්‍ය පරාතපතියි. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍ය යනවා අනිත්‍ය කියන මේ රූප කොටස් වෙනස් ස්වરૂපයක අනිත්‍ය යන නාම නිසා පත් වෙනවා ඒක තමයි දුපරිණාමයට පත් වෙනවා නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී යන ඒක තමයි දුපරිණාමයට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා පුංචි කාලේ සිද්ධ රූපේ නිරන්තරයෙන් වෙනස් වෙනකොට ඒකයි තේරුම් ගන්නේ සත්‍යයට පත් වෙනවා ලක්ෂණ ඒක මතින් මතේ කියන නිසා තමයි අවුරුදු දෙකේ තත්ත්වයකට වෙනවා තමයි දිගින් දිගටම දිගින් දිගට පැවැත්ම පවතින. එතකොට මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන රූප කොටස් වල එකතුවක්. අනිත් එක මේ රූප කොටස් කියන්නේ පටවියාපෝ තේජෝ වායු කියන්නේ මහා විශාල දේවල් නේ. ඒකාම කියන මේ මූල ධාතු කියනවා. සමහර විට නිවිලහට තේරෙන්නේ නැති තරමට කුඩා කොටස්. ඒ කොටස් ආශ්‍රිත එකතු වුණාට පස්සේ තමයි අපිට පිළිවෙලට තියෙන්නේ. මේ සියුම් රූප කලාප නැත්නම් වල පරමෝන් රූප කොටස් කියලා කියන්නේ තියෙන ඒ කොටස් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති එතකොට මේ ඇති ඇති නැති නැති යන රූප කොටස් මම මගේ කියලා හිතනවා නම් ඒ මම මගේ කියලා හිතන්නට පෙර තිබුණු රූප කොටස් මම මගේ කියලා හිතන වෙනකොට හිතනකොට නැති වෙලා ගිහින්. අදට මම මගේ කියලා ළඟට රූපේ කිසිවක් නෙවෙයි. මේක පිළිවිහාට දකින්නේ බව සමාධිය ප්‍රඥාව දිනන කෙනෙකුට විදර්ශනාවෙන් දකින කෙනෙකුට ඕකේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දකින්නට පුළුවන් ආත්මයෙන් දකින්න පුළුවන් මානසික වශයෙන් අවබෝධ වෙනවා සායනික වශයෙන් ඒක දැනෙනවා ඒ නිරන්තරයෙන් වෙනස් වෙනවා ඒනම් කෙනෙකුට මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් නැති කෙනෙකුට බෑ විශේෂයෙන්ම නිවන තත්ත්වයකයි ඕ ලෝකේ තියෙන ඕනම රූපයක ස්වરૂපේ වාසය කියන රූප කොටස් පඨවි ආදී මූල ධාතු කොටස් පරමාණු කොටස් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන මේ රූප කොටස් තමයි මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මගේ ආත්මය කියලා හිතන්නේ මේ ඔක්කොම මුලාවක්. ඒ මේ රූප කොටසේ මතකද තියෙන හැම ස්වરૂපයක තමයි මේ හැමදේම පැවති ගැටීම. අපි හිතන්නේ මේ මතකද තියෙන හැම සත්‍යයේ කිසිලා වෙනස් කරලා ගියයි කියලා. නැත්නම් ඒ රසායනික ද්‍රව්‍යයක් මොකක් හරි ලැබිලා ඒකට විකෝප තත්ත්වයකට පත් වෙනවා කියලා හිතන්නේ. අනිත් දහම්. එතකොට දැන් ඔය ඇලුම් කරන, ප්‍රිය කරන, ආශා කරන, බදාගෙන ඉඳගන්න ඒකක්වත් ඒකකොට කරන්නට තියා අල්ලන්නට සම්පත්තයි. අරනනම් මොකද තත්ත්වයටයි පත් වෙනවා. මේ මතකිත හැමේ තියෙන්නේ අර මූල ධාතු අතර තමයි. මතකිත ප්‍රත්‍යය තියෙනවා. ඒක දන්නේ නැතිකම නිසා තමයි මේ වගේ ප්‍රශ්න තියෙන්නේ. ඒ අනුව බලන්න. අනිත් මේ ශරීරය හැදලා තියෙන ඔක්කොම තුනක කොටස් වෙනවා. ආස්තෝති වාස්තර ධනම් මෝත්‍ර බෝතල් ධනම් බලයල් යාර ධනම් මා සාස්තර ධනම් මේද සත්තු ධනම් දෙවි ආරාමය කොමු කෙල කොන්න සත්‍යතර ආදී පිළිලා මේ මට පිට හැමෝම වහලා තියෙනවා. මට පිට හැම බැලුවාට පස්සේ ඇතුලේ ස්ථාන කොට සම්පේකුත් ස්ථාන කොට සම්බඳනයි ස්ථාන කොටස් නැහැලුවොත් මට පොඩන්න වෙනවා අනිවාර්යයෙන්. මතකිත තම ගැලවෙනවා නම් නේම අපේ ආසකරන මේ ශරීරය අපි හිතමුකෝ මතකිතේ තියෙන සම ගැලවෙනවා නම් නේම ඒක අල්ලන්නටවත් බැහැ. ගැලවුණත් සෝදන්න තියෙන අල්ලුව කිසිම්බොත් ගන්න දිනකට. ඕම් තත්යන් මේ ශරීරයේ තත්යයට තේරුම් ගත යුතුයි. මේ තේරුම් ගන්න මේ ශරීරයේ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේ සම්බෝධාව සම්මන්ත්‍රණ විදිහට පවත්න්න ගත්ත හේතු නිසා පවතින්නේ නිරන්තරයෙන් නැති නැති යනවා මේ කියන මූල ධාතුමත් විතරයි මේ ආදී කරුණු හරියට අවබෝධයෙන් කොට මේ රූපය මම කියලා මගේ කියලා ගන්නට මූලකමක් කියලා තේරෙනවා මෙතන මෝඩකම හරියට වැඩ ගන්නවා මම ඒක කියලා ගන්න කියලා ධර්මයේ තුළ තියෙන අනිසංකරම අවිද්‍යාව. ඒකසා ඒ අවිද්‍යාව සමබද්ධකෝ නැති කරගන්නට අඩු කරගන්නට නම් මෙලෙස ධර්ම දේශනා අහන්න නැත්නම් මෙලෙස පොත්පත් මෙලෙස කරුණ හදාගෙන පොත්පත් කියවන්න දන්නා සංගලස ආකර්ෂණ කරන්නේ එහෙම කරන අපිටවත් ධර්ම සමාධියෙන් අවබෝධයක් බවට පරිවර්තනය කර ගන්න. සමාධියෙන් අවබෝධයක් බවට පරිවර්තනය කර ගන්නවා කියන්නේ දැන් මම මේ කියපු කරුණු උදාහරණයක් ගන්න. සමන්තම තේරෙන්නම මේවා මෙදිනමයි වෙන දෙයක් නෙවෙයි. දැන් මම කියපේක මතක තියා ගන්නවා කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්නවා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. සමන්තම අවබෝධයක් පැහැදිලිවක තේරුම් ගන්නවා. මේ ලෝකේ ගැන මම මගේ නෙවෙයි. මේ පිට කියන්නේ සාමාන්‍යයෙන් මගේ නෙවෙයි කියලා සමන්තම තේරුම් ගන්නකොට අන්න ඒ තේරුම් ගත්තාට පසුව මේ අවබෝධය බහා මුදස්නා භාවනාවෙන් පාරෝක්ත අධ්‍යක්ෂණ බව පරිවර්තනය වීම තුළින් තමයි තමන්ට පුළුවන්කම තිබෙන්නේ සංස්කාර දුකින් මිදෙන්න. ඉතින් විදර්ශනා භාවනා කරන කෙනෙකුට මේ රූපස්කන්ධය නිරන්තරයෙන්ම පිළිසින කියන ආකාරය දකින්න පුළුවන්. දකින්නකොට මේ ඇතිවෙන්නේ නැති වෙන කියන රූප කලාප තුළ රූප කොටස් වල මනෝලය කියලා දැනෙන පිටක් පිටු නෝන ආකාරයේ දකින්න පුළුවන් ඒකම දකින්නකොට රූපේ නිරුද්ධ වෙනවා අහස රූපේ කියන නැති රූප නිමිත නොදෙනවා සිත් භාවයට පස්සෙන එතකොට ඒ සිත් භාවයට පස්සෙන අවස්ථාවේදී කය කියන එක සමංගය කියලා ගන්නට දෙයක් ඒ වෙලාවෙ විතර වෙලා නැති නිසා ආත්මයක් නොවේ කියලා අවබෝධ වෙනවා සත්‍යයට එතකොට සිතේ දැනීම පමණයි පවතින්නේ. අර සිතේ රූපේ දැනීම ස්වરૂප ඒක මම මගේ කියලා දැක්කත් ඒක නිරන්තරයෙන් පවතින්නේ. ඒක කියනකොට මම මගේ කියලා දැක්කම ගන්නද පුළුවන් නේද? ඒක නිරුද්ධ වෙලා නිරලා ගියාට පස්සේ මේකත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතුරුවන්නේ නැහැ නේද කියන පැහැදිලි පස්සට අවබෝධය ඇති වෙනකොටම ඒ ධර්ම නැස්තනයකට නෙවෙයි. නාම රූප ධර්ම මේ ආකාරයෙන් දෙක දෙවි යනකොට නාමයේ දක්වත් පුද්ගලයේ ආඥාන් මතය රූපයක් කියලා ඒ වගේම සත්පුද්ගලාමයේ කියලා ගන්න කිසි දෙයක් නැති නිත්‍යල්ලම අනාත්මයි කියලා අනුන් දක්වන උත්සාහය දැකීම තුළින් සිත නිවිලාමකට පත් වෙනවා මේ නිවිලාමකට අපි කියන අනුගමනයට සිත පත් වෙනවා කිය. මේ පහළම මට්ටමේ තියෙන සාම සරල වශයෙන් අධ්‍යක්ෂක ආකාරයට අපි තේරුම් එතකොට ඒ විදිහට නාම රූප අවබෝධ කරගන්න. මේ දක්වා දෙන ගමන් කාමවල ප්‍රතිකාරම් කියන්නේ මේකයි. මෙවන් ලැබෙනවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියන එක පැහැදිලිවම අත්දැකිය යුතුයි අත්දැකීම ප්‍රබල රාශියක් තියෙනවා ඒ රාශිය තුනට නාම රූප දෙක ගැන කතා කරනවා රූපේ කියන්නේ රූපේ කියන්නේ තමයි ශරීරයක නාමය කියන්නේ පිටක මේ පිටේ කොටස් හතරක් තියෙනවා වේදනාව සංඥාව සංකාර විඥාන කියලා ඕක වෙනස් ආකාරයෙන් පස්ස වේදනා සංඥා දේශනා මානසිකාර කියලා තියෙනවා. ඒක නැති ඒක මතක නැති වුණා. අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරටමයි නාමය කියන්නේ කියන දෙයක්. මේ හේතු සංඥා කරනාම වේදනා සංඥා සංඥා සංඥාදී හේතු සංඥා කරන් මේවා හේතු නිසා මේ විදිහට අර ගන්නා ඵල ධර්මයි මම නෙවෙයි මගේ ආත්මය කියලා ගන්නවා නම් මේක මුලාවක් මම හෝ මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගන්න නාම සංකේතවල ආත්ම සංඥාව පිළිගන්න බොහෝ විට ඒ නිසා දැන් විශේෂ අවධානයක් යොමු කරලා තමයි තේරුම් ගන්න මේ නාම සංකේතයේ තියෙන ආත්මය කරද්දන්නක් හෝ ආත්මයක් නෙවෙයි රූපස්කන්ධය ගන්න රූපස්කන්ධය ගත්තාම මෞපිතට ඇති වෙන අවස්ථාවේ තත්ත්වය බලන්න ඒක බැඳෙන ආකාරයෙන් දකින්න කොහොමද බැඳෙන්නේ කියලා දැන් මේකත් එක්ක පස්සෙලා සිටිලයක් සිටින්නේ කොහොමද කියලා දකින්න මරණයට පස්සේ මේකට මොකක්ද වෙන්නේ කියලා දකින්න. මේ ශරීරයේ හැදලා තියෙන මූල ධාතුවක් තිබෙන බඩියා පොතේ යෝවාල් මේ මූල ධාතුව අතර හැර මෙතන ශරීරයක් කියලා දෙයක් නැති බව දකින්න. දැන් උදාහරණයක් අපි අත කියලා ගත්තොත් මත කියලා පස්සේ වශයෙන් යන්නේ ඒ කොටස් ආසිත එකතු වහම මාතෘහාර ලේ අපකටු නේද ආදී කොටස් ආසිත එකතු මේ සාන කොටසම මූල ධාතු හතර එකතු එතකොට සත්‍ය වශයෙන් මූල ධාතු නේද ඒ වගේ තමයි මූල ධාතු එතකොට මේ ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම දෙකක් තුන කොටස් දෙක නම් පිළිකුල්ලු දුක් සාධනක කොටස් ඒක නිසා බලනකොට ඒවා පොඩි ඇලෙන්නට දෙයක් නෑ. ඒ සමතර මේ ශරීරයේ නිරන්තරම නැති ඇති නැති නැති යන මේ ඇති නැති යන රූප කොටස් වෙන මමගේ කියලා ගන්නකොට මොකක්ද සූත්‍රාණය කියලා අවබෝධ කරගන්න. මේ විදිහේ නාම රූප ධර්මයන්ගේ අනාත්මත්වයේ පිළිබඳ පැහැදිලි ලක්ෂණ සම්මාත අවබෝධයක් ඇති වුණා නම් භාවනා කරන විට මේ නාම ධර්මයන්ගේ ප්‍රබෝධය හා රූප ධර්මයන්ගේ ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒක පිළිබඳව ඒ විදිහට තමයි අනිත් පැත්තට රූප ධර්මයේ නිරෝධය සහ නාම ධර්මයේ නිරෝධය අධ්‍යක්ෂණය කරමින් අනානිවන අධ්‍යක්ෂණයට පුළුවන් වෙනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේකට කවදා හෝ දවසකදී මේ බාහිර මන්නටත් පුළුවන් මට භවයක දිවන්නටත් පුළුවන් ඒක නැත්නම් මට බුද්ධ ශාසනයක දිවන්නටත් පුළුවන් නිවන් ලැබීම සඳහා මේ අසනලද ධම්මේ සතියේ කුසල ශක්තියත් ඒ වගේම යනවා මේ අවබෝධ කරගත්තාම මේ අවබෝධ කරගන්න මේ පහළෝ ඒ අවබෝධයේ ඥානත් නියතව තියෙන හේතු වාසනාව වෙනවා ඒකේ හේතු වාසනාව වෙන තුන මොනවාට මොනින් සම්පූර්ණ වාසනාව සැපේලා මේ වාසනාවට මේ පරිවාසනාවට කළා මෙම දේශනාව දැන් ඉගෙන ගන්නවා දෙවියන්ට දෙනවා ආකාශත්තාදී කරන පාඩේ කරනවා ආකාශත්තාදී දෙනවා ආනාගාමී විකාශනයන් තමනෝ දිකාචන සංසාතනං ආකාශත්තාදී දෙනවා ආනාගාමී විකාශනයන් තමනෝ දිකාචන සංසාතනං ආකාශත්තාදී දෙනවා ආනාගාමී විකාශනයන් තමනෝ දිකාචන සංසාතනං පාන්තේ සාතන ගන්නා පුඤ්ඤ කම්මේ මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පස්සය ධම්මේ පුඤ්ඤං ආසවස්සය වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේකේ සීලම් කුසල සත්‍ය මේ අදත් මේ සම්පූර්ණ වාසනා සත්‍ය දාවේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ දත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛම් බලං ආරාරෝභ සංපත්තේ සබ්බ සංපත්තිනේතේ අසෝ නිබ්බාන සංපත්තේ නාතියේ සම්යතු සුපතිවා නාතේ දේවා